අන්නේස මහානුභාවා පච්චේක බුද්ධා භවනිත්ති කීනා තේ සබ්බ සංඝාති ගතේ මහේති පරිනිබ්බුතෝ අන්දස අප්පමේයති සතු සතු ඉන්නකේ අද දවසේ ධර්ම දේශනාව සඳහා අපිට ඉදලා තියෙන සූත්‍ර ධර්ම දේශනාව ඉසිගිලි සූත්‍රයයි ඉසිගිලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතයට මේ සූත්‍ර ධර්මයෙන් එකතු පාඩා කරගන්න තියෙන මොනවද කියන එකයි අපි වැඩියෙන්ම සාකච්ඡා කර යුතු වෙන්නේ. සූත්‍ර ධර්මයක් අවබෝධ කරගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කමක් නැති වුණොත් ඒ සූත්‍ර ධර්මය අපේ අපි ව්‍යවහාරයට ගන්නකොට එකතු කරගන්න නොහැකි වුණොත් අපි මේ සූත්‍ර ධර්මය සජ්ජායනා කරත් ඒ සූත්‍ර ධර්මය තමන්ගේ භාෂාවෙන් කියෙව්වත් ඒ වගේම මතක තියාගත්තත් වැඩක් වෙන්නේ නැහැ ඒක කුංචි ආනිසංස ධර්මයක් විතරයි සිද්ධ වෙන්නේ නමුත් වැදගත්ම වෙන්නේ සූත්‍ර ධර්මයක තියෙන හරය ඒ සූත්‍ර ධර්මයෙන් උතුම් බුදු පියාණන් වහන්සේ මොන වගේ පණිවිඩයක් අපිට ලබා දුන්නද කියලා අපේ ජීවිතයට යමක් එකතු කරගත්තේ නැත්නම් අපි මේ කරන කියන කටයුතු වලදී අපි අතින් මොන හරි වැරදි වෙනවද? ඒ කරන වැරදි වෙන මොන හරි දෙයක් තියෙනවා නම් ඒවා සකස් කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මය ධර්මය තුලින් අපිට හැකි වෙනවද කියලා අපි හැම වෙලෙම විමසලා බලන්න ඕනේ. හැමෝම පුරුද්දක් විදිහට සූත්‍ර ධර්මයක් විමර්ශනය කරනකොට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් කොහොමද කියලා ප්‍රායෝගිකව ඒ සූත්‍ර ධර්මය වෙනසලා බැලුවේ නැත්නම් බහුශ්‍රත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි හික්මිච්ච කෙනෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් බහුශ්‍රත කෙනෙක් වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක නරක දෙයක් නෙවෙයි. නොයේකුත් වැදගම්මකට නැති දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවට වැඩිය බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ බහුසුතභාවය වැදගත් වෙනවා. පසළොස් චරණ ධර්ම වලත් එක දෙයක් තමයි බහුසුතභාවය කියලා කියන්නේ. බොහෝ අසූ පිරූතන් නැති බව. නමුත් බහුසුතභාවයෙන් පමණක් යම් කිසි කෙනෙක් ජීවත් වෙනවද? මුළු සූත්‍ර ධර්මයේම යම් කිසි කෙනෙකුට කියලා දෙන්න පුළුවන්කම තිබුණත් ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගත්තේ නැද්ද? තියෙන වැරදි හදාගන්න මේ සූත්‍ර ධර්මයක් තමන්ගේ ජීවිතයට කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගන්න භාවිතා කරේ නැද්ද? එහෙම වුණොත් නම් ඒ බහුසුතභාවයෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. බහුසුතභාවය අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ජීවිතයට එකතු පාදා කරගන්න හැම වෙලේම අපි උත්සාහයක් ගන්න ඕනේ. අද දවසේ ඉතිගිලි සූත්‍රයෙන් මේ කිසි කාලය තුල අපි උත්සාහ කරමු අපේ ජීවිතයට මොනවද එකතු කරගන්න පුළුවන් කියලා බලන්න. මෙතෙන්දී මේ ඉසිගිලි පර්වතය ආසන්නයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට නිධාන කතාව විදිහට බුදුන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා දේශනා කරනවා මහණෙනි කියලා පංචමහා පර්වතයන් පේන්න තිබුණා ඒ ස්ථානයේ. මේ පංචමහා පර්වතයන් පේන්න තියෙන ස්ථානයකම ස්ථානයක බුදුන් වහන්සේ වැඩ ඉඳගෙන වික්ෂු සංඝයා අමතලා මහණෙනි මේ පර්වතයන් පේනවද කියලා ඉස්සෙල්ලාම අහනවා. මේ අනිත් පර්වතයන් පේනවද? වේහාර පර්වතය, පාණ්ඩව පර්වතය, ගිජ්ජකූට පර්වතය මේ වගේ අනිත් පර්වතයන් ගැන අහලා ඊට පස්සේ මොකද කරන්නේ? ඉසිගිලි පර්වතය ගැනත් ඔන්න බුදුරජාන් වහන්සේ විමසනවා. එතකොට වික්ෂුන් වහන්සේලා මේ පර්වතයන් පහ ගැනම දේශනා කරන වෙලාවේ වේපුල්ල පර්වතය ගැන අහනකොට ඔව් වේපුල්ල පර්වතය පේන්න තියෙනවා. වේහාර පර්වතය ගැන අහනකොට වේහාර පර්වතය පේන්න තියෙනවා. ගිජ්ජකූට පර්වතය ගැන අහනකොට ගිජ්ජකූට පර්වතය පේන්න තියෙනවා. පාණ්ඩව පර්වතය ගැන අහනකොට පාණ්ඩව පර්වතය පේන්න තියෙනවා. කියලා යම් යම් සංඥාවල් ඇති වුණා. නමුත් ඉතිගිලි පර්වතය ගැන බුදුරජාණන් වහන්සේ විමසලා වික්ෂුන් වහන්සේලා ඉතිගිලි පර්වතය ගැන පේන්න තියෙනවා කියලා සඳහන් කරපු වෙලාවේ බුදුන් වහන්සේ සඳහන් කරනවා මේ ඉතිගිලි පර්වතය කියලා කියන්නේ දේශපාසු පර්වතයක් නෙවෙයි. මේ පර්වතයට මේ ඉතිගිලි ඉතිගිලි කියන නාමය පට බැඳුන ආකාරය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ ඉසිගිලි කියලා කියන්නේ? ඍෂිවරුන් ගිල ගන්නා කියන අදහසින් තමයි ඉසිගිලි ඉසිගිලි කියලා කියන්නේ. ඉසිගිලි පර්වතය කියලා නම හැදුනේ මොකක්ද? ඍෂිවරුන් ගිල ගන්නා වූ කියන අර්ථයෙන්. දැන් බලන්න කුමන ඍෂිවරුන්ද මේ පර්වතය ආශ්‍රය කරගෙන පසේබුදුවරයාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ඒ ඒ වැඩවිසූ පසේබුදුවරයාණන් වහන්සේලා මේ පර්වතය පැත්තට යනවා මිනිස්සු දකිනවා. පසේ බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මහා ප්‍රාතිහාර්ය තියෙන අය. මහා ආනුභාව සම්පන්න අය. ඉතින් මේ උත්තමයාණන් වහන්සේලා ඒ පැත්තට වඩිනවා දනවා. හැබැයි ආපහු වෙනවා දකින්නේ නෑ. ඉර්ධි ප්‍රාතිහාර්ය තියෙන අය මේ ලෝකේ නොයේකුත් නොයේකුත් ආකාරයේ විශාල ප්‍රාතිහාර්යයන් දක්වමින් කටයුතු කරනකොට මිනිස්සු බොහෝ වෙලාවට දකිනවා මේ ඍෂිවරු විදියට දකින්නේ. ඇයි? පසේ බුද්ධත්වයක් ලැබලා තියෙන කාලෙක ඒ අවට ඉන්න එහෙම නැත්නම් අනිත් අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධයක් එහෙම තියෙනවද? නෑ. පසේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මොන වගේ කාලයකද? බුද්ධෝත්පාද කාලයක කවදාකවත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නෑ. ඒකින්ද ඍෂිවරු කියලාමයි සඳහන් කරන්නේ. මේ ඍෂිවරු මේ පැත්තට යනවා. හැබැයි ඒකට යනවා විතර. මේ පර්වතය මේ ඍෂිවරුන් ගිල ගන්නවාය කියන අදහසින් තමයි මේ පර්වතය ඍෂිවරු ගිල ගන්නා වූ පර්වතය කියන අදහසින් තමයි මේකට ඉසිගිලි කියන නම කට බැඳලා තියෙන්නේ. ඔන්න දැන් බලන්න. ඉසිගිලි කියන නම පට බැඳීම ගැන කතා කරනකොටම අපේ මනසෙත් චිත්‍රයක් ඇඳෙනවද නැද්ද ඉසිගිලි පර්වතය කියලා කියනකොට ඒක ඒ ඒ පර්වතය ගැන දැන් මේ මොහොතේ ඇති වෙන අදහසෙත් යම් ගැඹීර බවක්, ගැඹුරු බවක්, গুপ্ত බවක්, අභිරහස් බවක් තියෙනවා කියලා හිතන්න පුළුවන්ද බැයිද? මේ පරිසරය තුල තියෙන සමහර දේවල් බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්යමත් දේවල් විදිහට අద్භූත දේවල් විදිහට මේ පරිසරයේ නොයේකුත් දේවල් ගිලගෙන තියෙනවා පින්වත්නි අපි කල්පනා කරනවා. අපි ඉන්න පරිසරවලත් එහෙමයි. මේ පරිසරය තුල මහා උත්තමයාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආග්‍රහණය කරපු හුස්ම පොදක් පවා සමහර විට අපිත් ආග්‍රහණය කරනවා වෙන්න පුළුවන් යම් යම් පරිසරවල. නමුත් ඒක අපිට දැනෙන්නේ දැනෙන්නේ නැහැ. එදා දවසේ මේ පසේබුදුරජාණන් වහන්සේලාගේ නම් සියලු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා විසුණු වහන්සේලා. විසුණු වහන්සේලාට දේශනා කරා පසේබුදුරජාණන් වහන්සේලාගේ නම් ටික. නම් ටික දේශනා කරේ නිකන් නම් නෙවෙයි. මේ නම් ටික දේශනා කරේ මේ ගුණයනුත් එක්ක. දැන් මොහොතකට ඉස්සෙල්ලා මේ අත්දැක ශ්‍රවණය කරන්න හම්බෙන්න ඇති මේ සූත්‍ර ධර්ම සත්‍යයනාව. ඒ සත්‍යයනාව තුල තිබුණා අරිට්ඨෝ පරිට්ඨෝ තගර සිකී යසස්ති පියදස්ති සුදස්සනෝ පියදස්ති ච බුද්ධෝ යනාදි වශයෙන් තිබ්බා අංගෝච පංගෝච කිය කිය බොහෝ නම් ගොඩක් තිබුණා මේ සූත්‍ර ධර්මයේ. ඉතින් මේ සූත්‍ර ධර්මයේ මේ තියෙන නාමයනුත් එක්ක හැබැයි නිකන් නෙවෙයි දේශනා කරේ ගුණයන් දේශනා කරා බුදුරජාණන් වහන්සේ. මේ ගුණයන් දේශනා කරලා අපි මාතෘකා කරගත්ත ගාථා ධර්මය අවසාන වශයෙන් දේශනා කරා. ඒතේච අඤ්ඤේත මහානුභාවා පච්චේක බුද්ධා භවනෙත්ති කීනා කියලා. අන්තිමට පරිණුද්දතේ වන්දිත අපමේයාති කියලා සඳහන් කරා. එහෙනම් මේකේ තේරුම මොකක්ද? මේ උතුම් ගතිගුණ තියෙන භව නෙත්‍ය එහෙම නැත්නම් භව තෘෂ්ණාව භවයේ යන්න තියෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරගත්ත සීන කරගත්ත මේ මහා උත්තමයාණන් වහන්සේලාට වන්දනා කිරීමෙන් වන්දනා කිරීමෙන් බොහෝ පරිනිබ්බුතේ වන්දත අපමෙයති ඒ කියලා කියන්නේ නම් බොහෝ අප්‍රමාණ වූ කුසල් අපේ සිත් තුළ ජනිත වෙනවා කියන එකයි එහෙනම් කොයි විදිහ වන්දනාවක් ගැනද මෙතන සඳහන් වෙන්නේ ඒ උතුම් බුදුවරයාණන් වහන්සේලාගේ නන් ටික සජ්ජායනා කරලා වන්දනා කිරීම. එහෙමද? එහෙමද අපි කල්පනා කරන්න ඕන හොඳට. අපේ ජීවිතයට එකතු කරගන්න කියලා මම කලින්ම කිව්වා. අපේ ජීවිතයට එකතු කරගන්න කියලා සඳහන් කරා මොනවද එකතු කරගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන හැටි. අතීතයේ පහළ වෙච්ච උතුම් අයට උතුම් පුද්ගලයින්ට ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේලාට වන්දනා කිරීමෙන් තමන්ගේ సంతානය තුල ಗುಣ උපදවා ගන්න හැටි. ඒ ආනුභාවය තමන්ගේ సంతානය තුලට ආරූඪ කරගන්න හැටි මේ සූත්‍ර ධර්මයේ මොනවට පැහැදිලි කරා? මේ සූත්‍ර ධර්මයේ කාලූපගාලෝ විදිතෝ ජිතෝජ මේ විදිහට මේ නමුත් එක්ක සඳහන් කරා අපරාජිතං මාර බලං අජේසි බලන්න මේ මේ බුදුරජාණන් වහන්සේලා මේ මාර බලය සම්පූර්ණයෙන් අහෝසි කරා කියලා. එහෙනම් නන් ටික විතරක්ද දේශනා කරලා තියෙන්නේ? නෑ. හිමින්තරේ මේ සූත්‍ර ධර්මය අරගෙන විමසලා බලනද නන් ටික විතරක් නෙවෙයි ඒත් එක්ක ගුණයන් දේශනා කරලා තියෙනවා. එහෙනම් කොහොමද වන්දනා කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරනවා නම් කොහොමද වන්දනා කරන්න ඕනේ? ඒ ගුණයන් එකයි ඒ ගුණයන් තමන්ගේ හදවත තුල නංවාගෙන වන්දනා කරන්න ඕනේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා පින්වත් අය මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මම සඳහන් කළ යුතුම කාරණයක් තියෙනවා සමහර වෙලාවට ඒ වෙලාවෙදිවත් සමහර අයට මේ ගෞරවනීය එහෙම නැත්නම් මේ වන්දනීය මේ උතුම් බුදුරජාණන් වහන්සේට භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතේ මට ලැබිච්ච ලොකුම සම්පත මේ සතර ජීවිතය ඇවිදින අපිට මේ භවයේදී ලැබිච්ච ලොකුම උරුමය මේ මහා නරෝත්තමයාණන් වහන්සේට වන්දනා කරනවා කියන හැඟීමෙන් නම් වන්දනා කරන එක බොහොම අඩුයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ කියනකොට සමහර වෙලාවට වෙන මොනවා හරි මතක් කරගෙන කියනවා. වෙන මොනවා හරි කල්පනාවක ඉඳලා ඔහේ කියනවා. ඉතින් එහෙමනම් ඒ වන්දනා කිරීමෙන් ඵල ප්‍රයෝජනයක් ලැබෙයිද? නෑ ඵල ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. ඉතින්වත් මේ අපි හැමෝම කල්පනා කරන්න ඕනේ අපිට මේ ධර්මයේ තුලට ප්‍රවිෂ්ඨ වෙන්න. මේ පරිසරයේ පේන්න තියෙන හැම රූපයක්ම මේ පරිසරයේ අහන්න තියෙන හැම ශබ්දයක්ම හැම ගන්ධයක් හැම රසයක් හැම ස්පර්ශයක්ම මේ ධර්මයේ තුලට ප්‍රවිෂ්ඨ වෙන ආකාරයට අපිට හරව ගන්න පුළුවන්කම තියෙනවා. ඉසිගිලි පර්වතය පැත්තට හැරිලයි එදා වන්දනා කරේ. එදා වන්දනා කරේ ඉසිගිලි පර්වතය පැත්තට හැරිලා මේ গুপ্ত පරිසරය තුල මේ අභිරහස් පරිසරය තුල මේ গুপ্ত පර්වතය තුල මේ පර්වතය ආශ්‍රය කරගෙන කොයිතරම්නම් গুপ্ত මිනිසුන් උතුම් මිනිසුන් গুপ্তව මේ ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන. පසේ බුද්ධත්වයක් කියලා කියන්නේ දෙවනි වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. පසේ බුදුරේ වහන්සේගේ දැනුම ගැන සඳහන් කරනවා මහරහතන් වහන්සේ නමකගේ දැනුම අපි මේ අභ්‍යවකාශ පැත්තට අපේ මේ ඇඟිල්ලක් මෙහෙම දික් කරලා ඒ ඇඟිල්ල කෙලින් තියෙන අභ්‍යවකාශය මහරහතන් වහන්සේ නමකගේ දැනුම ඥාණය කියලා උපමාවකට ගත්තොත් පසේ බුදුරජාණන් වහන්සේගේ ඥාණය මේ මහත් අභ්‍යවකාශයමයි කියලා බුදුරජාණන් වහන්සේට දේශනා කරා. පසේ බුදුරජාණන් වහන්සේගේ තියෙන දැනුම මේ ඇඟිල්ල ප්‍රමාණයට තියෙන අභ්‍යවකාශයේ තරමටයි කියලා හිතුවොත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ඥාණය මේ මුළු අභ්‍යවකාශයේ තරමටත් වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරා. එහෙනම් පසේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දේශපාසු කෙනෙක් නෙවෙයි. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලේ සංසාරගත ප්‍රාර්ථනාව නැති හින්දා. තමන්ගේම ඥාණයෙන් සියලු දේ අවබෝධ කරගන්න. සියලු දේ අවබෝධ කරගන්න. සියලු දේ අවබෝධ කරගෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කරගන්න. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නවද මේ කාලේ? ඇයි ඒ? බුද්ධෝත්පාද කාලයක පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. එහෙමනම් තනියම කරගන්න අවබෝධයක්. තමන් අවබෝධ කරගන්නවා. සම්පූර්ණයෙන් මේ බඹයක් විතර වෙච්ච ශරීරය මේ හිත ඒකේ ක්‍රියාකාරීත්වය තෘෂ්ණාව අයින් කරගන්නවා මාර බලය පරද්දවල දානවා. මනෝමයෝ මානච්චිදෝච බන්දුමා මේ බන්දුමති කියන පසේ බුදුරජාණන් වහන්සේ නවවදාරම් වූ මානෙ සම්පූර්ණයෙන්ම දුරු කරලා දැම්මා. ඒක කියමින් තමයි මේ වන්දනා කරන්නේ. ඒක හිතේ නංවා ගනිමින් වන්දනා කරනවා. ඉතින් ওই විදිහට එක එක එක එක ආකාරයට මේ ಗುಣ දැන පැහැදිලා දෑත නරලට අරගෙන ඒ ಗುಣ මතක් කරගෙන ගැඹුරෙන් ඒ ගැඹුරු බව සිහිපත් කරගෙන අපි ඉතාමත් සංවය සංයමයකින් සංවරයකින් ඉතාමත්ම විශාල හැඟීමකින් තමයි මේ වන්දනා කිරීම කරන්න ඕන කියන එක බුදුරජාන් වහන්සේ ඉස්කිල සූත්‍රයෙන් මොනවද පැහැදිලි කරා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපේ ජීවිතය හදා ගන්න ඕන අපි. හදා ගන්න ඕන දේ මොකක්ද? පංචශීලයේ සමාදන් වෙද්දී පවා, සරණාගමණය ඇති කරගද්දී පවා. ඒ විතරක් නෙවෙයි සීදරත් නැත්නම් සරණ යනකොට විතරක් නෙවෙයි, নমස්කාර කරනකොට පවා. මල් පහන් පූජා කරනකොට පවා හැම අවස්ථාවකම අභ්‍යන්තරගත වූ ගැඹුරකින් මගේ ජීවිතයත් গুপ্তයි. Tamange ජීවිතය গুপ্তද නැද්ද? ගැඹුරුද නැද්ද? අභිරහස්ද නැද්ද? හිතලා බලන්න. මේක ඇතුලේ වෙන දේ මොනවද කියලා දන්නවද? මේක ඇතුලේ වෙන දේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන්ද? මේකේ කොයි විදිහටද යමක් ඇති වෙන්නේ කොයි විදිහටද යමක් නැති වෙන්නේ කියලා මේ හිතේ ඇතිවන හැඟීම් වලට හේතුව මොකක්ද කියලා මේ හැඟීම් හට ගන්න තැන මෙතනයි කියලා මේ හිත තියෙන තැන මෙන්න මෙතනයි කියලා මේක අල්ලන්න පුළුවන් මං අල්ලගෙන ඉන්නේ කියලා මේකෙන් මං ගැලවෙන්නේ කොහොමද මේකට මම ආවේ කොහොමද මේකේ මම ඉන්නවද මේකේ මම නැද්ද ඔය ඉන්නවා තමයි ඔය එකක්වත් දන්නවද එහෙනම් මේක අද්භූතද නැද්ද මේක ගැඹුරුද නැද්ද මේක අවබෝධ කර ගැනීම ආශ්චර්යයක්ද නැද්ද එවැනි ආශ්චර්යයක් කරලා මේ පරිසරයේම ගිලිලා ගිය මහා උත්තමයාණන් වහන්සේලා මේ ඉතිගිලි පර්වතය පුරාවට වැඩ හිටියාය කියන හැඟීමෙන් වික්‍රම වහන්සේලා ඉතිගිලි පර්වතය පැත්තට හැරිලා අර 500ක් වූ මහා මේ පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරා. දැන් අපි බලමු මේ ලංකාව පුරාවට වැඩියෙන් විසිරීලා ඉන්නේ බෞද්ධයද නැද්ද? ද්‍රෝණයක් තරඥතා ධාතුන් වහන්සේලා ස්වර්ණමාලී මහා චෛත්‍යරාජානන් වහන්සේ තුල වැඩ ඉන්නවාය කියලා බෞද්ධ විදිහට අපි දන්නවද නැද්ද? එදා උතුම් වෙසක් පොහෝ දින මහා බෝධිසත්වයාණන් වහන්සේ ජයසිමා බෝධිය අභියස ජයසිමා බෝධියට පිට දීලා මේ තුන් ලෝකයම අවබෝධ කරගත්තා ඒ අසිරිය ඒ වෙලාවේ මේ පරිසරයේ සිද්ධ වෙච්ච මහා වෙනස් වීම මහා පොළොව කම්පා වීම ඒ වගේම තුන් ලෝකය අවබෝධ කරගත්ත netක් පහළ වෙච්ච වෙලාවේ මේ පරිසරයේ තිබ්බ සියලු අසිරිය විඳගත්ත ජයශ්‍රීමා බෝධින් වහන්සේගේ දක්ෂින අංකුරය ජයශ්‍රීමා බෝධින් වහන්සේ විදිහට අපි අනුරාධපුර මහමෙවුනා වෙනේදී අපිට පුළුවන්කම තියෙනව නේද වැඳ පුදා ගන්න මේ හැඟීම මේ මේ එහෙමනම් ස්වර්ණමාලි ජයත්‍රාජන් වහන්සේ කියලා කියන්නේ ජයසිරිමා බෝධින් වහන්සේ කියලා කියන්නේ මහා গুপ্ত මහා ආශ්චර්යමත් දේවල් ගිලගත්ත ඒත් එක්කම සැඟවිලා ගිය උතුම්භාවයක් තියෙන ස්ථානද නැද්ද? අද බෞද්ධයයි කියාගන්නා සමහර අය මේ ස්ථානවලට ගිහිලා වන්දනා කිරීම කරන්ද යන විදිය පවා තමන්ගේ গুপ্তභාවය තමන්ගේ ගැඹුරුභාවය අවබෝධ කර ගැනීමට පිටුවහලක් වෙන විදිහටද ඒ ගමන යන්නේ පිටුවහලක් වෙන විදිහටද වන්දනා කරන්නේ එහෙමනම් නැති පාටක් බෞද්ධයින්ට පේන්න තියනවද නැද්ද? නේද? බොහෝ විට අපි දැකලා තියෙනවා පොසොන් සමයේ ඔය ඉතිගිලි පර්වතය වගේ හැඟීමක් ඇති වෙන තැනක් තමයි මිහින්තලා පර්වතය කියලා කියන්නේ. මිහිඳු මහ රහතන් වහන්සේ කියලා කියන්නේ ලංකාවට අනුබුදු හිමි. නේද? මේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර ආස්තිතවම මොන තරම් දෙනෙක් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සංසාරික ජීවිතය සුන්නත් දූවිලි කරලා දැම්මද මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ නේද මිහින්තලා පර්වතය දකින වාරයක් වාරයක් ගානේ කෙනෙකුට ඔතෙන්ට ගිහාම බෞද්ධයෙකුට මොන තරම් හැඟීමක් ඇති වෙන්න ඕනද මේ හැඟීම අද බෞද්ධය තුල බොහෝ අඩුද නැද්ද බොහෝම අඩු වෙලා තියෙනවා මේ කරන වන්දනා කිරීම සමහර වෙලාවට අපි දැකලා තියෙනවා බොහෝ සංගීත නාදයන් පවත්වමින් මත්ද්‍රව්‍ය පාවිතා කරමින් සමහර අය මේ ස්ථාන වැඳ පුදා ගන්න යන්නේ. ඒක වන්දනා චාරිකාවක් නෙවෙයි විනෝද චාරිකාවක් බාටපත් වෙලා. විනෝද චාරිකා යන්න ඕන තැන් තියෙනවා. විනෝද චාරිකා යන්න ඕන තැන් තියෙනවා. ඇත්තටම කියන්නේ මේ අය මේ අටමස්ථාන වන්දනාව කරලා ඔය ක්‍රමයට වෙන තැනකට ගිහිල්ලා විනෝද වෙනවට වැඩිය ලොකු පාපයක් සිද්ධ කරගන්නවද නැද්ද? නිකාං වියදම් කරලා පෞසිද්ධ කරගන්නවා. නේද? නිකාම් වියදම් කරලා පෞසිද්ධ කරගන්නවා. ඒකින්ද අපි බෞද්ධයෝ විදිහට විශාල අදහසක් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ යමක් පැනෙව්වද නැත්නම් අවවාදයක් විදිහට අපිට දුන්නද ඒ ආකාරයටම අපේ කටයුතු කරන්න. ජයශ්‍රීමා බෝධින් වහන්සේ අභියතර ගිහිල්ලා දැහැණකට සමවැදිලා ඇස් දෙක පියාගෙන උඩුකය ඍජුවට තියාගෙන එතෙන්ට වෙලා යම් කිසි කෙනෙකුට යම් බෞද්ධයෙකුට බුද්ධ ආලම්බන ප්‍රීතියක් ඇති කරගෙන ඊ පුළුවන්කමක් තියනවාද අනේ මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ස්ථානයේ වැඩ හිටිය ජීවමාන ජයශ්‍රීමා බෝධි අංකුරය නේද අනේ ඒ පහස ලැබපු මහා ශ්‍රීමා බෝධින් වහන්සේ නේද කියලා ගැඹුරෙන් හැඟීමක් ඇති කරගන්න පුළුවන් පරිසරයක් ජයශ්‍රීමා බෝධින් වහන්සේ අවට තියනවද එහෙම නැත්නම් දරුවෝ නැති අයට දරුවෝ ලබා දෙන්න. එහෙම නැත්නම් වෙනත් වෙනත් දේවල් ලෞකික සැප සම්පත් සඳහා යාඥා කරන්න. ඒ වගේ ස්වභාවයක් තියෙන තැනක් බවට අද මේ පූජනීය ස්ථාන පත් වෙලා තියෙනවද නැද්ද? හැම පූජනීය ස්ථානයකම හුඟක් වෙලාවට ඔන්න ඔය වගේ තත්යකට පත් වෙලා තියෙන්නේ. මොකක්ද මේ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධමෙන් ටික ටික ටික ටික ටික ටික බෞද්ධයෝ ඈත් වෙනවා වන්දනා ගමන් යන එක නම් බොහොමයි පේනකොට හිතෙන්නේ බොහෝ පෝස්ටර් දාගෙන බැනර් දාගෙන බස් ගණන් ගොඩාක් යනකොට හිතෙන්නේ අපේ පුදුම බුද්ධාලම්බන ප්‍රීතියක් තියෙන කියලා වෙසක් කියලා කියන්නේ මොනතරම්නම් නේද අපේ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ දේශනා කරපු ධම හේතුඵල ධමයක් කියන වචනය ඇහෙනකොට පවා උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් ඵලයටපත් වුණා. "යේ ධම්මා හේතුප්පබවා" කියන වචනේ හැමදේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබපු බුද්ධත්වයට පත් වෙච්ච පිරිනිවන් පාපු දවස උදා වෙලා මෙන්න මේ දවස සමරන්නේ කොහොමද පාරවල් ගානේ සින්දු කීකේ සමරන පුදුම සන්තෝෂයක් මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි දවස අද කියලා සිංහල බෞද්ධයන්ට පුදුම සන්තෝෂයක් ඇයි පාරවල් ගානේ සින්දු කීකේ නටනවා දඟලනවා දුවනවා පනිනවා මහා පාපයන් සිද්ධ කරගන්නවද නැද්ද මහා පාපයන් සිද්ධ කරගන්න. මේ පිළිබඳ අපේ අවධානය යොමු කරන්න ඕනේ. දැඩි අපේ දරුවෝ හික්ම ගන්න ඕනේ විශේෂයෙන්ම. මේ දරුවෝ සමහරවිට මම දන්නේ නැතුව පව සිද්ධ කරගන්න ස්වරූපයක් තියෙනවා. මේ සඳහා අපි පුංචි උදාහරණයක් කතා කළ යුතු තියෙනවා. මේ පරිසරයේ තියෙන වැදගත් දේවල් ඒ වගේම එහෙම නැත්නම් අපි හිතමු ඒ සත්පුරුෂ නැත්නම් ආර්ය ධර්මය ආර්ය උත්තමය හඳුනා ගන්න පුළුවන් කොයි විදිහටද කියලා ධර්මයේ පුංචි උදාහරණයක් සඳහන් මේ උදාහරණය ගැන කතා කරනකොට ඉතිගිලි සූත්‍රයත් අපිට බොහෝම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපිත් මේවා හඳුනා ගන්නවාද කියලා. මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි මේ උදාහරණය සඳහන් කිරීමත් එක්ක අපි මේ මොහොතේ තවත් මොහොතක්වත් කල් දාන්නේ නැතුව මේ වෙලාවෙම මේ මොහොතේම මම කොතනද ඉන්නේ කියලා විමසලා බලලා එන්න ඒ විමසලා බලලා තමන්ව සකස් කරගත්තොත් විතරයි බුද්ධ ශාසනයෙන් උපරිම පිහිටක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දුක්ඛිත ජීවිතය කිසිම වෙනසක් නැහැ. ඒක දුක්ඛිත ජීවිතයක්මයි. මොනතරම් සැප තියෙනවා කියලා අපි කොච්චර කිව්වත් මේකේ ඒ හැම සැපයක්ම පිටිපස්සෙන් අරක්ගත්ත මහා විශාල දුකක් තියෙනවා. ජාති ජරාදී අනන්ත අප්‍රමාණ දුකෙන් කවදාක්වත් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිහිට සරණ නැතුව. එහෙමනම් ඒ සද්ධා සම්පන්න හැඟීම් උපදවා ගැනීම සඳහා පරිසරයේ තියෙන හැම දෙයක්ම පාවිච්චි කරන්න ඕනේ. එතකොට දැන් අපි කතා කරා. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ උතුම් ඥාණය. බුදුරජාණන් වහන්සේලාගේ ඥාණය. දැන් අද කාලේ අටවිසි බුද්ධ පූජාවන් පවත්වනවා. අටවිසි බුද්ධ පූජා පවත්වන එකේ අරමුණ ගැඹුරෙන් බුදුරජාණන් වහන්සේලාගේ ඥාණයන් සිහිපත් කරමින්, ගුණයන් සිහිපත් කරමින් මේ අනන්ත අප්‍රමාණ ගුණයන් මගේ හිත තුල රුවාගෙන බුදුන් වහන්සේ හිත තුල වඩා හිඳවාගෙන දැඩි අදහසක් ඇති කරගෙන පොළවට හරියට පය ගහලා තමන්ට සම්පූර්ණයෙන් බුදුගුණ දැනෙන විදිහට මෙපමණක් වූ බුදුරජාණන් වහන්සේලාගෙන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා ගත්තාය කියන හැඟීමෙන්ද මහා සද්ද දාලා අටවිසි බුද්ධ පූජාවන් කරන්නේ. එතන යටින් නොයෙකුත් අරමුණු තියාගෙන අපි මේ කටයුතු කිරීමෙන් වෙනත් වෙනත් බාහිර අරමුණු තියාගෙන මේ කටයුතු කිරීමෙන් අවශ්‍ය කරන ප්‍රතිඵලය තමන්ගේ හිතෙන් නැගෙන අකුසලයන් දුරු කරගන්න අවශ්‍ය කරන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ කියන එක ඉතිගිලි සූත්‍රයට අනුව අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? දැන් අපි නැවත යමු මේ කියන උදාහරණයට. බුදුන් වහන්සේ ගැන හෝ වේවා, ධර්ම රත්නය ගැන හෝ වේවා, මහා සංඝ රත්නය ගැන හෝ වේවා. එහෙමත් නැත්නම් පර්වතාදී ඔය උතුම් අය ඊටාම යහපත් දේවල්, උතුම් දේවල් ඉෂ්ට සිද්ධ කරපු ඒ පරිසර හෝ වේවා. එහෙමනම් අනුරාධපුරය, පොළොන්නරුව, කතරගම ආදී ඒ පරිසරයන්. ඒ හැම දෙයක්ම අරමුණු වෙනකොට තමා එක එක්කෙනාට එක එක්කෙනාට මේ අරමුණු වෙන එක දැනෙන විදිහ තමන්ගේ ඥාණයට අනුව තමන්ට ලැබිලා තියෙන අවබෝධයට අනුව එක එක විදිහ. එක එක සමහර අයට බුද්ධ කියන වචනේ ඇහෙනකොටම ඇඟ කිලිපොලා ගිහලා මුළු ශරීරයේ සෛලයක් සෛලයක් ගානේ බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මුළු මුළු ශරීරේ පුරාවට මේ හිත හිතේ අසක් මුල්ලක් නැර චිත්ත අභ්‍යන්තරයෙන් සරණාගමනයක් සිද්ධ වෙනවා. සමහර අයට නෑ. සම්මන් සරණං ගච්ඡාමි කියන එකවත් නෑ. සංඝං සරණං ගච්ඡාමි කියන එකවත් නෑ. ඒ වගේම තමයි චෛත්‍යරාජන් වහන්සේ නමක් වන්දනා කරනවා. බෝධිරාජන් වහන්සේ නමක් වන්දනා කරනවා. මහා සංඝරත්නය වන්දනා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔය කියන පරිසරයකට ගියාම පවා සමහර අයට අනුරාධපුර ආදී ඒ පරිසරවලට ගියාම බොහොම ලස්සනට ඒ කාලේ වික්තුන් වහන්සේලා ලෝවා මහා ප්‍රාසාදය වගේ දකින්නකොට ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පේ වෙලා වෙන කිසි දෙයක් මට ඕනේ නැහැ. මේ බුද්ධ ශාසනය තුලම හික්මෙනවමයි කියලා කිසිම දෙයක් දිහා බලන්නේ නැතුව අහන්නේ නැතුව ඊටමත් සංවරව කෝලිමට සිත් සනසවාගෙන සිත් රැකගෙන හිරු මහරහතන් වහන්සේගෙන් පැවතගෙන ආපු මහරහතන් වහන්සේලාගෙන් මම මේ ධර්මයේ ඉගෙනගෙන මමත් නිවෙනවා කියලා අපේ මුතුන් මිත්තෝ මොනතරම් සංවරව මේ ලෝවා මහා ප්‍රාසාදය තුල වැඩ වාසය කරන්න ඇද්ද කියලා කොයිතරම් ගැඹුරු හැඟීමක් ඇති කරගන්න පුළුවන්ද එහෙනම් ඒ වගේ පරිසරයකට ගියාම පවා සමහර අයට ඒක දැනෙන්නේ ওই වගේ උතුම් විදිහට ඒක මහා ගැඹුරෙන් දැනෙනවා ඒකේ තියෙන গুপ্ত බව අභිරහස් බව ඒකේ තියෙන ගැඹුරු බව දැනෙනවා සමහර අයට දැනෙන්නේ නැහැ මෙන්න මේ එක එක්කෙනාට එක එක්කෙනාට මේ දැනෙන ස්වභාවය ඒකේ වටිනාකම දැනෙන ස්වභාවය ගැන ධර්මයේ ඉතාමත්ම ලස්සන උපමාවක් තියෙනවා. මේ උපමාව මම මේ වෙලාවේ දේශනා කරන්නේ තමන්ට තමන් ගැන විනිශ්චයක් ඇති කර ගැනීම සඳහා. තමන්ට තමන් ගැන විනිශ්චයක් ඇති කර ගැනීම සඳහා. මණිකක් කියලා කියන්නේ වටින දෙයක්ද නැද්ද? මණිකක් කියලා කියන්නේ වටින දෙයක්. හොඳයි. ලදරුවෙක් ඉන්නවා. එහෙම නැත්නම් අන්ධයෙක් ඉන්නවා ඉස්සෙල්ලාම. අන්ධයාට මණිකක් පෑගෙනවා. අන්ධයාට මණිකක් පෑගෙනකොට එයාට මොනවද දැනෙන්නේ? එයාට දැනෙනවා යම් තද දෙයක් පෑගුණාය කියලා. අන්ධයාට මණිකක් පෑගෙනකොට දැනෙනවා යම් තද දෙයක් පෑගුණා. වෙනත් ගලකත් මණික මණිකෙත් වෙනස අන්ධයාට හොයාගන්න පුළුවන්. මේ හිතන හිතන්නේ මොකද්ද වෙනදා පෑගෙන ආකාරයේ ගලක් මගේ කකුලට පෑගුණා කියලා. ඉතින් අන්ධයාට වෙනත් සාමාන්‍ය ගලකත් මණිකෙත් තියෙන වටිනාකම කොහොමත්ම වෙනසක් තේරුම් ගන්න පුළුවන්කම ඒකේ වෙනසවත් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ස්වර්ණ මහා චෛත්‍යරාජ ස්වර්ණමාලි මහා චෛත්‍යරාජානන් වහන්සේගේ තියෙන වෙනස ඔය කොහේ හරි සැලයකට එහෙම නැත්නම් විනෝද වෙන්න යන තැනක තියෙන වෙනසයි එවැනි උතුම් පරිසරයක තියෙන වෙනසයි සමහරකට අඳුර ගන්න පුළුවන්කම නැහැ. එහෙම නේද? සමහරකට අඳුර ගන්න පුළුවන්කම නැහැ. එහෙනම් එතන තියෙන්නේ අන්ධයාගේ ස්වභාවයද නැද්ද? අන්ධයාගේ ස්වභාවය. හොඳයි. ලදරුවෙකුට මණිකක් හම්බුනොත් මොකද වෙන්නේ? ලදරුවාට හැබැයි මේක ලස්සන පාට තියෙන එකක්. මේක නිකම් මේ නිකම්ම ගලක් නෙවෙයි. මේකේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා හඳුනගන්න පුළුවන් බෑද? වෙනසක් තියෙනවා කියලා විතරක් හඳුනගන්න පුළුවන්. හැබැයි ඒකේ වටිනාකම හඳුනගන්න පුළුවන්කම නෑ. නේද? වෙනසක් තියෙනවා කියලා විතරක් අඳුර ගන්න පුළුවන් වටිනාකම අඳුර ගන්න පුළුවන්කම නැහැ. ඒ වගේ අනුරාධපුර ආදී ප්‍රදේශයකට යනකොට සමහර අයට ආ වෙනසක් තියෙනවා. සුදු ඇඳුම් ඇඳයි යන්න ඕනේ. කියන එක විතරක් සමහර අය හිතනවා අනිත් අය කොහොම සුදු ඇඳයි යනවනේ. ඒක නිසා සුදු ඇඳයි යන්න ඕනේ. ඒ වගේ පොඩි වෙනසක් විතරක් දැනෙනවා. ඒකේ තියෙන වටිනාකමක් තියනවද කියලා තේරෙන්නේ නැහැ. ආන් ඒ වගේ ඔන්න සමහර අය. ඊළඟට බලන්න පිටිසරයෙක් කියලා කියන්නේ මේ ගමක කෙනෙක් කියන එක නෙවෙයි මැණික් ගැන දන්නේ නැති කෙනෙක්. මැණික් කියලා දන්නවා. ඒකේ නියම වටිනාකම දන්නේ නැහැ. හැබැයි මැණිකක් කියන්න දන්නවා. මැණිකක් වටිනවා කියන්න දන්නවා. කවුද දන්නේ හරියටම මැණික් වල වටිනාකම? නේද? වෛරෝඩි, ගෙවුඩ වගේ තියෙන මැණිකක් හම්බුනහම මැණික් ගැන ප්‍රවීණ දැනුමක් තියෙන අය. මැණික් මිලදී ගන්න ප්‍රවීණ දැනුමක් තියෙන අයනේ. අන්න ඒ අය නම් ඒකේ වටිනාකම උපරිම වශයෙන් දන්නවා. ඒ අය මොකද කරන්නේ? අර පිටිසර පිටිසර කියලා කියන්නේ මැණික් ගැන හරියට දන්නේ නැති කෙනෙකුට මැණිකක් හම්බුනහම වටිනවා කියන්නේ එයා දන්නවා. එයා අර ප්‍රවීණයා ළඟට ගිහිල්ලානේ දැනගන්නේ. එතකොට රවට්ටනවද නැද්ද? රවට්ටනවා. ඇයි ඒ රවට්ටන්නේ? හරියටම නියම මිල දන්නේ දන්නේ නැහැ. කවුද නියම මිල දන්නේ නැත්තේ? ප්‍රවීණය පිටිසරෙක් කෙනා දන්නේ මැණික් ගැන ප්‍රවීණ දැනුමක් නැති කෙනාට ඒ මැණිකේ වටිනාකම හරියටම දන්නේ නැහැ. හැබැයි වටිනාකමක් තියෙන දෙයක් කියන්න ලදරුවෙකුට ලදරුවෙකුට වැඩිය පිටිසර තැනැත්තා මැණික්ක ගැන වටිනාකම තේරෙනවද නැද්ද? අන්න ඒ වගේ මේ උතුම් ස්ථානවල වටිනාකම සමහර අයට තේරෙනවා හැබැයි නියමම වටිනාකම තේරෙන්නේ බුදුන් වහන්සේගේ වටිනාකම සමහර අයට තේරෙනවා පසේ බුදුරජාණන් වහන්සේලාගේ වටිනාකම සමහර අයට තේරෙනවා වෙනස තේරෙනවා වටින දෙයක් කියලා තේරෙනවා ඒකෙන් හැබැයි ජීවිතේට ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය කරන උපරිම ශක්තිය යොදවා ගන්නේ උපරිම ශක්තිය යොදවා ගන්නෑ කවුරු ඇයි එයාට ඒක තේරුම මදි නේද එහෙනම් කාටද මණිකේ උපරිම වටිනාකම තේරෙන්නේ ඒ මැණික ගැන ප්‍රවීණ දැනුමක් තියෙනවා. ධර්මය ගැන, බුදුන් වහන්සේගේ ගුණ ගැන, ඒ වගේ මහා සංඝරත්නයේ ගුණ ගැන ප්‍රවීණව දන්න අයට මේ පරිසර පුදුම විදියට වටිනවා. මේ පරිසරය පුදුම විදියට වටිනවා. මේ බුද්ධ වන්දනාව පුදුම විදියට වටිනවා. ඒ වගේම ධර්ම පුස්තකයක් පුදුම විදියට වටිනවා. මහා සංඝරත්නය පුදුම විදියට වටිනවා. ඒ විතරක් නෙවෙයි මහා සංඝරත්නය හෝ වේවා, පසේ බුදුරජාණන් වහන්සේලා හෝ වේවා සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් හෝ වේවා ආශ්‍රය නිස්ත්‍රය කරපු තැනක් තියනවද ඒ යම් උපකරණයක් හෝ තියනවද බලන්න මහා බෝධිසත්වයාණන් වහන්සේ එදා චන්නෑමතියත් එක්ක ගිහිල්ලා තමන්ගේ කෙස් පැටිය කපලා දාලා ඒක මුදා හැරියා බිමට වැටුණාද බිමට නම් වැටුන්නේ නැහැ කොහෙද ගියේ දෙවියෝ ඒක අරගෙන ගිහිල්ලා සෑයක් ඉදි කරා නේද එහෙනම් බලන්න බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලක් පවා නේද? දැන් අන්තිමට ද්‍රෝණ බමුණා මොකද කරේ? ධාතු ධාතුන් වහන්සේලා රජවරුන්ට බෙදලා දීලා අන්තිමට ඒ නැලිය තැම්පත් කරලා විහාරයක් හදුවා. නේද? ඊට පස්සේ ආපු තවත් රජදරුවන් පිරිසකට ධාතු මුකුත් නැහැ. පරක් වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? එතන තිබ්බ අඟුරු අරගෙන ගිහිල්ලා අංගාර චෛත්‍ය කියලා චෛත්‍යයක් කරා. වටිනාකම දන්නේ නැද්ද? අද දලදා වහන්සේ අභියසට සමහර අය යන්නේ නුසුදුසු ඇඳුම් ඇඳගෙනද නැද්ද? නේද? ඈ මහනුවර ප්‍රදේශයට පිවිසෙනකොට යාපහුව ප්‍රදේශයට පිවිසෙනකොට තේරෙන්න ඕනේ. අනුරාධපුර ප්‍රදේශයට පිවිසෙනකොට නිම්තලා පර්වතය දකින්නකොට ස්වර්ණමාලී ජයත්‍රාජන් වහන්සේ දකින්නකොට ඒ අසලට ගිහිලා වන්දනා කරනකොට අනේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල අනන්ත වූ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා මේ මොන ධාතුන් වහන්සේලාද මම මට නිදහස ලබා දෙන්න මගේ සතර ජීවිතය ගලවන මං හින්දා අනන්ත අප්‍රමාණ දුක් මහන්සි වෙච්ච මං හින්දා එදා දීපංකර බුදුන් දවසේ මං හින්දාම නිවන් දකින්න එක එක බණපදයකින් නිවන් දකින්න පුළුවන්කම තියෙද්දි නෑ නෑ ඒ හුදකලා නිවනෙන් වැඩක් නෑ මම අනිත් අයවත් නිවාගෙන නිවෙනවා කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගෙන ගින්න දැනගෙන ගිනි ගන්නවා කියලා දැනගෙන සසර ජීවිතයට පැනලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා වෙහෙසිලා වෙහෙසිලා වෙහෙසිලා මං වෙනුවෙන් මේ ධර්මය අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක් මේ මට මෙතන කොහොම වැන්දත් මදි කොහොම වැන්දත් මදි කියලා මහා වන්දනාවක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට ආන් ඒ වගේ වන්දනා ක්‍රමයක් තමයි එදා ඉතිගිලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නේද? තමන්ගේ වික්ෂු සංඝයා වහන්සේට අනුදැනව දැරුවේ මොනවද? ಗುಣ දැනගෙන වන්දනා කරන ආකාරය. ඒ ගැඹුර දැනගෙන වන්දනා කරන ආකාරය. ආශ්චර්ය දැනගෙන වන්දනා කරන ආකාරය. තමන්ගේ හිතේ කෙලෙස් අඩු වෙන්නේ එතකොටයි. අපේ හිතේ මහා ගැඹුරක් දැනෙනවා යම් කිසි කෙනෙක් ළඟ විශාල ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් ඇති වෙන්නේ එතකොටයි. ඒ ශ්‍රද්ධා සම්පන්න හැඟීම තමයි මහා අකුසලයන්ගෙන් අපිව මුදවා ගන්න. යම් කිසි ගමනක් යන පිරිසක් ඒ ගමන යනකොට මහා භයානක මෝරු ඉන්න ගඟක් හම්බෙලා මිනී කන මෝරු ඉන්න ගඟක් හම්බෙලා එගොඩ වෙන්න බැරුව ඉන්නකොට ශක්තිමත් පුරුෂයෙක් මොකද කරන්නේ කඩුවක් අරගෙන ඒ මෝරුන්ට ළඟටවත් එන්න දෙන්නේ නැතුව ඒ පිරිස ගොඩ කරනවා නම් ඒ පිරිසට යන්න ගිය ගමන යන්න පුළුවන්. ඒ වගේ අපි මේ කොහොම හරි කරලා හිතේ තියෙන කෙලෙස් ධර්මයන් දුරු කරගෙන පුළුවන් තරම් උපරිමයක් වශයෙන් කටයුතු කරලා මේ ජීවිතය තුල නිවන් දකින්න ඕන කියලා පෙළ ගැහෙනකොට ඒ ගමන යනකොට මොකද වෙන්නේ? දැටි මෝරු වගේ කෙලෙස් ධර්මයන් නැවිලා ආපස්සට ඇදගෙන යනවා මහ වේගෙන් කොයි පැත්තට විසි වුණාද කියලාවත් දන්නේ නැහැ ඇදගෙන ගියාට පස්සේ. කරකෝලක් කරකෝලා වීසි කරාට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා තමයි කැරකිල්ල ඉවර වෙලා බලන්නේ කොහෙද මම මේ වැටලා ඉන්නේ කියලා. ඒ වගේද නැද්ද කෙලෙස් ධර්මයන් ඉස්මතු වුණාම හිතේ කොහේ ඉන්නවද මොනවා කරනවද මොනවා වෙනවද දන්නේ නැහැ. අන්තිමට සිහිය උපදිනකොට වෙන්න ඕන දේවල් හැම එකක්ම වෙලා වෙලා ඉවරයි. ආන් ඒ වගේ ව්‍යසන වලට උපද්‍රව වලට පත් වෙන්නේ නැතුව කටයුතු කරගන්න පුළුවන්කමක් තියෙනවා හිතක ශ්‍රද්ධා ගුණයක් තියෙනවා. ඒ ශ්‍රද්ධා ගුණය හරියට නිකන් අර ගොඩ කරපු වීර පුරුෂයා වගේ. කඩුවක් අතතිව දැතිමෝරුන් වනසමින් අනිත් අයව එගොඩ දැම්මා වගේ කෙලෙස් වනසමින් හිතේ ඇතිවන කෙලෙස් වනසමින් ඉදිරියට තමන්ගේ හිත අරගෙන යන්න පුළුවන්කම තියෙන සද්ධා සම්පන්න හැඟීමකින් වන්දනාව කියන එක හිතේ සද්ධා සම්පන්න හැඟීමක් ඇති කරන්නේ. අද සමහර අය සමහර වෙලාවට කියනවා බුදු පිළිම වලට වන්දනා කරන්නත් එපා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් කියලා කියන්නේ ඒක දැනෙන්නේ අන්ධයාට මණිකක් පෑගුණා වගේ. ඇයි එහෙම කියන්නේ? නේද? ඔය විදිහට කියන අය හැබැයි පත්තරවල තියෙන තමන්ගේ ඥාතියෙක්ගේ හෝ ඒවා නැත්නම් ගෙදර ගහලා තියෙන නැත්නම් පත්තරයක තියෙන යම් කෙනෙක්ගේ රූපයක් පත්තර කෑල්ලක් දිහා බලලා මේ ස්ත්‍රියක්ද මේ පුරුෂයෙක්ද මෙයා ලස්සනය කියලා හැඟීමක් නම් ඇති කරගන්න. පතර කෑල්ලකින් හැඟීමක් ඇති කරගන්න පුළුවන් නම් මිනිස්සුන්ට එහෙම නැත්නම් විද්‍යුත් තිරයක් දිහා බලලා හැඟීමක් ඇති කරගන්න පුළුවන් නම් මිනිස්සුන්ට බෞද්ධ වෙච්ච අපිට බැයිද බුදු පිළිම වහන්සේ නමක් අභියසට ගිහිල්ලා ඒ පිළිරුව දිහා බලලා මහා හැඟීමක් ඇති කරගන්න. සමහර අය කියන ඇයි ඔය මැටි ගඩොල් වලට වැඳගෙන ඉන්නේ කියලා. නේද? අන්න බලන්න. කුඹහේ තියෙන වෙනසයි මැටි ගොඩක තියෙන වෙනසයි දන්නේ නැති ඇත්තෝ ඔන්න කියනවා මැටි ගොඩකට වළින්න එපා කියලා. නේද? කොන්ක්‍රීට් කණුවක තියෙන වෙනසයි බුදුරජාණන් වහන්සේ නමගේ පිළිරුවක කොන්ක්‍රීට් වලින් තනපු පිළිමයක වෙනසයි දන්නේ නැති අය කියනවා මේකට වන්දනා කරන්න එපා කියලා. හරියට කවුරු වගේද? කවුරු වගේද? අන්ධය වගේ. ඇයි? අන්ධයාට මැනික පෑගෙනකොට ලදරුවෙකුට වගේවත් තේරුම් ගන්න බෑ. එහෙනම් ලදරුවෙක් තරම්වත් දැනුමක් නැති අය මෙන්න මේ වගේ කතා කියලා බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව නැති කරන්න කටයුතු කිරීමක් ඉෂ්ට සිද්ධ වෙනවා. අපි ඉතා ගැඹුරෙන් ඉතා හැඟීමෙන් අපේ මේ ජීවිතය බුද්ධ ශාසනය තුළ පිහිටව ගන්න ඕනේ. ඒ පිහිටවා ගන්න නිකම්ම නිකම් බෑ. ගත හැකි සියුම් දූවිලියන් සුවක් හරි තියනවාද? ඉතර අපේ මුතුන් මිත්තන් පන්සලකින් එළියට එනකොට මේ පන්සලේ පන්සලකින් එළියට එනකොට පන්සල ඉස්සරහා තිබ්බ ගලක කකුල් දෙක පිහිනව හොඳට. ඇයි මේ කකුල් දෙක පිහින්නේ? වැලි කැටයක්වත් මගේ කකුල් දෙකේ තියාවිලා එන්න බෑ. මේ පන්සලෙන්. ඇයි? සාංගික දේවල් වලට අත තැබීම බොහොම භයානකයි කියනක. නමුත් චේතනාවක් නැහැ එතන. නමුත් ඒක මෝඩ ක්‍රියාවක් නෙවෙයි. ඒකෙන් මොකද්ද මතක් වෙන්නේ? ඒකෙන් මතක් වෙන්නේ ඔව් සිහියෙන් නේද සංඝයා වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයේ ඉඳලා පන්සලේ තියෙන වැලි ගැටයක් කකුලේවත් එන්නේ නැති වෙන්න මහා හැඟියේ හැම වෙලාවකම සංඝයා වහන්සේ පිළිබඳ මහා ගෞරවයක් ඇති වෙන හැඟීමක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එවැනි ශ්‍රද්ධාව වන්දනා කරන විදිය පවා දෙපා නමදලා හරියට නිකන් පසඟ පිහිටවල යම් කිසි කෙනෙක් වන්දනා කරනවා නම් අර නිකම්ම කොන්ද නමලා කොක්කු මාළු අල්ලනවා වගේ වන්දනා කරන්නේ නැතුව නේද? කකුල් දෙක කෙලින් ඔළුව විතරක් පාත් කරලා වන්දනා කරන්නේ නැතුව අසනීප නැති හැම කෙනෙක්ම මහා සංඝරත්නයට වන්දනා කරනකොට පසඟ පිහිටවල නල්ල බිම තියලා එදා ඉඳන් වැඩවිතු මහා සංඝරත්නයට වන්දනා කරනවා කියන හැඟීමෙන් ඒ වන්දනා කරන්න යන විනාඩි දෙකක් යනවනම් යම් කිසි කෙනෙකුට එක එක්කෙනා වන්දනා කරන හැඟීම අනුව Tamanට ඇතිවෙන ප්‍රතිඵල වෙනස්. ඒකින්ද Taman කරන කියන දේවල් වලින් උපරිම දේ ලබා ගන්න ඒ දේ ඥාන සම්ප්‍රයුක්තව කරන්න ඕනේ. මේක මම කියපු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා යම් කුසල ධර්මයක් කරනවද ඒද නැත්නම් ඒක ඥාන සම්ප්‍රයුක්තව අසංකාරිකව සෝමනස්ස සහගතව කරන්න කියලා. කවුරුවත් කියනවට වන්දනා කරන්න එපා. ඒ වගේම මේකේ ಗುಣ දැන ಗುಣ දැනගන්න ඕනේ ඇයි මම වන්දනා කරන්නේ කියලා. ඒ වගේම තමයි ඒක ඉතාම සතුටින් මහා ප්‍රසාද ජනක හැඟීමකින් වන්දනා කරන්න වෙනවා. මේ විදිහට කරන වන්දනාවෙන් ಗುಣ දැනගෙන වෙනත් වෙනත් පුහු අරමුණු එහෙම නැත්නම් ලෝක ලෝකෝත්තර නැති ලෞකික අරමුණු මූලික කරගෙන කරන වන්දනාමාන වලින් ලැබෙන ප්‍රතිඵල නම් පින්වත්නි බොහෝම අඩුයි. ඒ ගැන දැනගෙන අපි හැම කෙනෙක්ම නිවැරදිව මේ බුද්ධ ශාසනයේ පිහිටවා ගත්තොත් ඔබ අප හැම දිනාම විඳින්නා වූ මේ සතර දුකෙන් සදාටම අත මිදෙන්න පුළුවන් කාලයක ඉපදිලා තියෙනවා. එවැනි දේශයක ඉපදිලා තියෙනවා කියන එක කල්පනා කරලා මේ ලැබਿੱච්ච මනුෂ්‍ය ජීවිතයෙන් මම ලබාගත හැකි උපරිම ඵලය ලබා ගන්නවා. ඒ සඳහා මේ සූත්‍ර ධර්මයක් උනත් භාවිතා කරනකොට ඒ ධර්මය තුලින් මගේ ජීවිතයට ඇති කරගන්න ඕන දේ මම ඇති කරගන්නවා. ගත යුතු දේ ග්‍රහණය කරගත යුතු දේ ග්‍රහණය කරගන්නවා. ඒ වගේම මේ ශාසනය තුල හික්මෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධාත්මත් එකේ මා ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් ඇති කරගෙන ಗುಣ දැන පැහැදිලා මමත් මේ කරන එක වැඳීමකින් පවා දිව්‍ය ලෝකාදී සබ සම්පත් පවා ලබා ගන්න පුළුවන් කියන එක දැනගෙන තමන්ගේ හිතේ තියෙන සියලු දුක් ගෙවලා ජාති ජරා ආදී යන ප්‍රමාණ සසරකින් අත මිදලා උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිස්ථානය මෙතන ඉන්න පිටරගන්න. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනා පැවතු දේශකයන් වහන්සේ මහර කෝණව ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනේ සහ ඈකව එරියාව දිමුල්ගිරි ආරණ්‍ය සේනාසනේ යන උභය ආරණ්‍ය සේනාසන ප්‍රති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ දේශකයන් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඔබට පෙරවන් සර්ණයි.